කොහොමද ගත කරන්න කියන එක කෙටියෙන් මතක් කරගනිමු. දැනට 8:46 වෙලාව මේ කෙටි හඳුන්වා දීමෙන් පස්සේ අපි පැයක පමණ කාලයක් මේ වාඩි වෙලා භාවනාවක් පරියංක භාවනාවක් සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ ඒ පැයෙන් පස්සේ ඒ ආසනයේම ඉඳගෙන අපි ධර්ම දේශනාවකට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සංයුත්ත නිකායේ කලායතන වර්ගයට අයිති වෙන කාය සූත්‍රේ පදනම් කරගෙන යන ධර්මදේශ මාලාවක් තියෙන්නේ අද අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ බොජ්ජංග ධර්මවල ධම්ම මේ විරිය සම්බොජ්ජංගය පිළිබඳව. ඊට පස්සේ ඒ 10:45ට විතර ඉඳලා අපිට 11යි කාල විතර වෙනකන් ඒ කරපු ධර්ම සාකච්ඡා ධර්ම දේශනා මත හෝ එහෙම නැත්නම් මේ එක එකනාගේ භාවනා අධ්‍යක්ීම් පිළිබඳ කමඨාන් සුද්ධ කරන ශීක්ෂෙන් හෝ ධර්ම සාකච්ඡාකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ උදේ දා දවල් දානේ සඳහා කාලය ගත කරනවා 11මාර 12මාර වගේ කාලේ ඊට පස්සේ 12මාර ඉඳලා 1මාර වෙනකන් අපි ධර්ම සාකච්ඡාකට වෙලා ගන්නවා ඒක 1මාර 1:45 වෙනකන් කොහොම හරි අපිට ඉදිරිපත් වෙන ප්‍රශ්න අනුව සාකච්ඡා කිරීමෙන් සාකච්ඡා වැඩ පිළිවෙලෙන් තමයි දවසේ නිමාව දකින්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතන මම අර කලින් කතා කරපු වගේ ඉන්නේ හුඟක් දන්න අය තම තමන්ගේ භාවනා කාලසටහන් සහිත අරමුණ මොකද්ද කියලා දන්න පරියන්කේ ගත කරන පුරුදු කරපු ඇත්තෝ ඒ නිසා අපිට කෙලින්ම භාවනාවට යන්න පුළුවන්. නමුත් මම දැනගන්න කැමති කවුරු හරි බලාපොරොත්තු වෙනවද කියලා දීර්ඝ නෙවෙයි නමුත් කෙටි අලුතෙන්ම පටන් ගැනීම සඳහා භාවනා උපදේශ ලැබුණොත් හොඳයි කියලා කට්ටිය ඉන්නවද නැත්නම් අපිට මේ කාලය කෙලින්ම භාවනාවෙම පටන් ගන්න පුළුවන්ද කියලා. කාට හරි අවශ්‍යතාවයක් තියනවද? ඒ වගේ දැනගැනීමක් මතක් කිරීමක් කෙරුවොත් හොඳයි කියලා. තා කවුරුත් ඉන්නවද? ඔය නිසා එහෙමනම් අපි දැනට දන්නේ නැත්තෝ ඊවසන්ඩ එහෙම නැත්නම් මේ අවස්ථාවේ ඒ නොදන්නා නැත්තම් වෙනුවෙන් ආ මේ ගත කරන කාලය තමන්න කරදරයක් කිරියක් නොවන විදියට ගත කරන්න. ඒ අත්තු මේක නැවත මතක් කිරීමක් කරගනිත්වා භාවනාවට බැලෙමිච්ච නැති ඇත්තන්ට මේක මූලික උපදේශ පන්තියක් වේවා. නමුත් අංග සම්පූර්ණ නෙවෙයි අවස්ථානුකූලයි. අපි මේ උපදේශ දෙන්න බලාපොරොත්තු වෙන්නේ පරියංක භාවනාව සම්බන්ධව. භාවනා ජීවිතයක අංග තුනක් තියෙනවා. එකක් තමයි පරියංක භාවනාව ඉඳගෙන කරන භාවනාව. දෙක තමයි සක්මන් භාවනාව. ඒකත් භාවනාව සඳහාම වෙන් කරන කාලයක්. ඊට වැඩි ඉතුරු වෙන කාලේ අපි එදිනදා කටයුතු වල සතියෙන් ගත කිරීම කියන තුන්වෙනි අංකයටයි යොදාන්නේ. දැන් අපි මේ සුළු වේවක මේ විස්තරයක් ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිනදා වැඩ පිළිබඳව සක්මන පිළිබඳවත් නොවේයි පරියංක භාවනාව පිළිබඳව. මේ පරියංකය කියලා කියන්නේ වාඩි වෙනවා ඉඳගෙන කරන භාවනාවක්. ඉතින් මේ ඉඳගෙන කරන භාවනාව සඳහා අපි දැන් ඉන්න ඉරියව්වම තමයි පාවිච්චි කරන්නේ. නමුත් මේ භාවනාවට පෙළඹෙනකොට සිංහල වචනෙන් කියනනම් හරි බරි ගැහිමක් සිද්ධ වෙන්න ඕන. තමන් හොඳට මේ ඉන්න ආසනේ මට විනාඩි 15ක් 30ක් ඉන්න පුළුවන් වෙයිද නලියන්න පෙරලෙන්නේ නැතුව ඇඟ සමබර කරගෙන ඉන්න පුළුවන් වෙයිද කියලා ඒක හිතට වද්දලා හොඳට හිතට තැම්පත් වෙන්න ඒ තැම්පත් වෙන වෙන්නේ අපි භාවනා මධ්‍යස්ථානයක නැත්නම් ඒ වගේ සුදුසු විවේක පරිසරයක් තියෙන තැනක. එහෙම වාඩි වෙලා අපි කලින් දැන් තෙරුවන් වන්දනා කරගත්තා, සීල් සමාදන් වුණා, පූජනීය ස්ථානයට ආවා අපිත් එක්ක සමෝ භාවනා කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලා ඉන්නේ. ඒ නිසා අපිට පුළුවන් ඒ <clears throat> බාහිරයෙන් හිත වෙන් කර ගැනීම පිණිස ඇත් දෙක වසා ගන්න. ඇත් දෙක වසාගෙන අපි ඉස්සල්ලාම Taman ඉන්නේ ඉරියව්වට හිත යොදවනවා. මම දැන් මෙතන ඉඳගෙන ඒ කලකාරී බහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට නම් මුළු ජීවිතේටම ඉස්සල්ලාම තාවෙන්න ඇති මේ Taman එක Taman ඉන්න වෙලාව. ඒ සඳහා අපි ඉස්සලාම ඉන්න ඉරියව්වට හිත යොදලා මම දැන් මෙතන කියලා ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොදලා හොඳට හිතට හැල්ලු වෙන්න ආරිනවා. හැල්ලු වීම සිදු වෙනවා නම් ලකුණු තුනක් පහළ වෙයි නැත්නම් ලකුණු තුනකින් අංග දන ගන්න පුළුවන් වෙයි මොකද ඇස් දෙක වහගත්තයි කියලා හිත කලකොල වෙන්නේ නැහැ. එක තැනකම තිබ්බයි කියලා ඇඟේ වේදනාව එන්නේ නැහැ. මේ බාහිරින් එන සද්ද Tamange කන පීරි ගන්නෙ නැහැ. සද්ද ඇවිල්ලා යයි. වේදනාව තියේයි සාමාන්‍යව දරා ගන්න පුළුවන්. හිතවිලි නැතුවා නෙමෙයි නමුත් ඒ හිතවිලි එකකටත් අපේ අවධානය යොමු කරන්න ඕනේ ඒවා මේ ආයාල යන හිතවිලි ආන්නේ වගේ හිතවිලි වේදනා සද්ද බාධා තිබුණට බාධා නොකරගෙන හිටියොත් විතරයි හිත ඉන්න ඉරියව්ව බුද්ධ විඳින් ආන්නේම බුද්ධ විඳිනවා නම් එතන ලොකු tempat ගතියක් එකතුවක් ඇති වෙනවා ආන්න එහෙම තියෙනවා නම් ඒ කියන්නේ මම දැන් මෙතන කියන එකේ විනාඩියක් දෙකක් විතර වගේ හිත පවත්වාගෙන යන්න පුළුවන් නම් හොඳට බලාගෙන ඉන්නකොට තමයි තේරෙයි ඒ ඉන්නවා හින්දිනවා කියන කටයුත්තේදී මේ උඩුකයේ හිත තැම්පත් වෙනකොට හොඳට පේනවා උඩුකයේ මේ හුලංගන දෙනුවක් සිද්ධ වෙනවා මයින්හමක් අදින්න වාගේ ඔන්චිල්ලාවක් එහාට මෙහාට පැද්දෙන්න වාගේ දොරපියනක් අවුලක් එහාට මෙහාට නැලවෙන්න වාගේ වැඩ පිළිවෙලක් යනවා ඒක අපි දැනගත්තත් යනවා නොදැනගත්තත් යනවා ඉතින් ඒ වගේ ඒක හොඳට පෙකට වුණොත් පමණක් අර මුළු කයේ තිබුණ හිත අපි උඩු කයට ගන්න. අරගෙන මේ හුලං ගන්න දෙනවා නැත්නම් මේ වායෝ ධාතුවේ සිදුවෙන එහා මෙහා ගමන ගැන හොඳට බලන ඉන්නකොට සමහරුන්ට ඒක තේරෙන්නේ මේ නාසිකාග්‍රේ හුලං පාර පිරිමැදීගෙන යන ගතිය. තව සමහරකට තේරෙන්නේ උදරේ ප්‍රදේශයේ පිම්බීම හැකිලිම. ඒ කොයි දේ හෝ ප්‍රකට වෙන්න අරිනවා මිස හොයා යන්න නරකයි. කරබන හිත වේදනා හිතවිලි සද්ද නැතුව ඉරියව්වේ ඉන්නවනම් ඒක ඉබේ ප්‍රකට වෙයි. ඒ ප්‍රකට වීම අනුව හොඳට මුළු කයේ තිබුණ හිත උඩු කයට ගන්න. උඩු කයේ තියෙන බලනකොට එන හුලංගන තුන නාසිකාග්‍රේ සිට වෙනවනම් හිත උඩු කයේ තිබුණ හිත නාසිකාග්‍රේට ගන්න. උදරයේ පේනවනම් උදරයට ගන්න. එතකොට අර එnde ende ende හිත තැම්පත් වෙන තැන හරියට සාතික වෙනවා. ආන් එහෙම කරගෙන ඇතුල් වෙන හුස්ම පිට වෙන හුස්ම ඇතුල් වෙන හුස්ම පිට වෙන හුස්ම වශයෙන් එහිම හුස්මෙම හිත පවත්වනවා නාසිකාග්‍රේ තියාගෙන. නැත්නම් උදරයට ගත්තනම් මේ ඇතුළේ බෙම්බෙන වාරේ මේ හැකිලෙන වාර කියලා ඒ තමන් බලාන ඉන්න එකේ තියෙන මේ පළු දෙක ඇතුළේම පිටවීම පිම්බීම හැකිලිම වෙන් වෙන් කොට දක්නාසුලුව වෙන වචනයක් කියනවා ඇතුළේමෙන් පිටවීම වෙන් කොට හඳුනා ගන්නාසුලුව පිටවීම ඇතුළේමේ වෙන්කොට හඳුනා ගන්නාසුලුව ඉන්නවයි කියලා කියන්නේ පැහැදිලිවම හිත කය විශේෂ විසිරලා නැහැ ශබ්ද විශේෂ දඟලන්නේ නැහැ වේදනා විශේෂ දඟලන්නේ නැහැ හිතවිලි વિશે දඟලන්නේ නැහැ. එහෙමනම් අපි කියනවා හරි. දැන් ඉතින් ඕක තමයි ආනාපාන සති භාවනාව කියන්නේ. නමුත් මේක මේ කියන තාලෙට වෙන්නේ හරියට ওই කියන හිතවිලි වේදනා සද්දවතින් එනවා. නමුත් යෝගාවචරය මතක තියාගන්න ඕනේ. ඒව ආවට වේදනාවක් ආවට පුංචි දෙයක් සද්දයක් එහෙමෙන් ආවට හිතවිල්ල කාට ඒකට සම්පූර්ණ අවධානය යොමු කරලා අර ආනාපානේ පාවා දෙන්නේ නැතුව ඒ වෙනුවට අනිත් පැත්ත බලනවා. ඒ හිතවිලි වේදනා සද්ද තියෙද්දි උනත් තමන්න පුළුවන් ද ආස්වාද ප්‍රසආසයේ හිත පාත්. නැත්තම් උදරේ පිම්බීමක් කිරීම හිත පාත්තන්න කියලා අර එන දේවල් වලට ප්‍රතික්‍රියා නොකර ඒවා ආපු වේගෙම ඇවිල්ලා යන්න ඇරලා එහෙම නැත්නම් ඒකට චිත්ත පීඩා ගන්න නැතුව භැකිතාක් දොට ආස්වාද ප්‍රසආස හෝ පිම්බීමක් කිරීම දෙකේ දිගට ගෙන යන්නයි අපි භාවනාව හඳුන්වා දෙනකොට මතක් කරගන්න. මේ කටයුත්තට බාධා වෙනවා නම් වේදනාවකින්, ශබ්දකින්, හිතවිල්ලකින් නැත්නම් කය පුරා හිත විසිරී යාමකින් බාධා වෙනවා නම් ඒ නැති කිරීම සඳහා උපක්‍රමයක් වශයෙන් ඇතුල් වෙන වෙලාවදී ඇතුල් වෙනවා, පිට වෙන වෙලාවදී පිට වෙනවා කියලා මෙනෙහි කිරීම උපයෝගී කරගන්න පුළුවන්. නැත්නම් උදරේ පිම්බීමක් නම් පිම්බෙනවා, හැකිනවා කියලා මෙනෙහි කිරීම ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙම මෙනෙහි කිරීම ප්‍රයෝජන ගන්නකොට අර බාහිරින් එන ද්විතීයි අරමුණු වල බල බිඳිලා අරමුණ මූල කර්මත්තානිය තබා ගැනීම පහසු වෙනවා. ඒක ඉතින් අත්දකින්නකොට හොඳටම පේනවා. යම් ආකාරයකින් ඒවැනි උපක්‍රමයක් තියෙද්දි හිතවිලි දෝරේ ගලනවා නම් අනවශ්‍ය වේදනා නැත්තම් පුංචි වේදනාවට පස්සේ සැලෙනවා නම් එහෙම නැත්තම් පොඩි ඡද්ද වලටත් හිත සැලෙනවා නම් අර මෙනේ කිරීම දෙතුන් සැරයක් කරපුවාම හරියනවා. ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා නැත්තම් පිම්බෙනවා පිම්බෙනවා පිම්බෙනවා හැකිලනවා හැකිලනවා හැකිලනවා කියලා මෙනෙහි කිරීම තදින් නැවත නැවත කිරීමේ යම් ප්‍රමාණයකට හිත කීකරු කරගන්න පුළුවන්. නමුත් හැම කෙනාටම හැම පරියන්කේදී මෙහෙම වෙනවා කියන එක නෙවෙයි මම මේ පෙන්වන්නේ දාර්ශීය ආදර්ශවත් විතර වෙන එක. එහෙම නැත්නම් ටික කාලයක් භාවනා කරන හොඳට තේරෙයි මගේ භාවනාවට ප්‍රධාන වශයෙන් හානි කරන්නේ සද්දය වේදනාය හිතවිලිය කියලා Taman එක මෙතෙක්කල් ජීවිතේ ගත කරපු නමුත් අඳුනාගත්තේ නැති ලෙඩේ මොකද්ද කියලා අල්ලගන්න පුළුවන්. ඒක විශාල ලාභයක්. ඒක හතුරුකමක්වත් පෙරදිල්ලක්වත් වැරදිල්ලක්වත් නෙවෙයි. ඒක දැනගත්තට පස්සේ ඒක ගුරුවරයාට මතක් කිරීමෙන් හෝ Taman දැනගත්තට පස්සේ Tamanට ඒක තියෙද්දිම උනත් ආනාපානට යන්න පුළුවන් ශක්තියකුත් මතුවෙනවා. එහෙම නැත්නම් ලෝකේ මොනම යන්ත්‍රයකින්වත් හොයාගන්න බැරි මම කුමන චරිතයක් සහිත පුද්ගලයෙක්ද කියලා Tamanගේ චරිත ලකුණු අල්ලගන්න මේක හොඳම සාක්ෂිය බවට පත් වෙනවා. මම විතර්ක චරිතයක්. එනතම මම ගැටුම් කාර්ය චරිතයක් කියලා අල්ලගන්න පුළුවන්. ඒක අමතර ලාභයකට තියාගන්න පුළුවන් තරම් අපි උත්සාහ කරන්නේ මූල කර්මස්ථානීය වැඩි දියුණු කිරීමට. ඉතින් අපි මේ සඳහා විනාඩි 7කට කාලයක් ගත කරලා තිනවා. මම හිතනවා මේ ආධුනික ක්‍රමයේ ප්‍රමාණය ඇති කියලා. නිසා සීල දෙනාම දැන් අපි පැයක පමණ පරියන්කයකටයි සූදානම් වෙන්නේ කියලා. තමන් ඉන්න ඉරියව්වෙම හොඳට සමබර කරගන්න. හැම මස් පිඩුවක්ම සැහැල්ලු වෙන්න අරින්න. සැහැල්ලු වෙන්න ඇරලා ඉන්න ඉරියව්වෙන් පටන් අරගෙන අර තමන් පුරුදු කරලා තියෙන කෙනෙක් නම් ඒ හරි පරමුණට යනවා. ආධුනිකයෙක් නම් පුහුණු කර ගන්නවා. දැනගන්න මං යන්නේ මේ අරමුණටයි කියලා. අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ අපිට බාහිර මේ කටයුත්තකට කටයුතර කරදර කංකටු නොවේවා. අපිත් කිසිම විදියකින් තව කෙනෙකුට කරදරයක් නොවේවා. අපිට මේ පැය නැත්නම් මේ ගත කරන කාලය මේ අරමුණේ ගත කරලා උපරිම ප්‍රයෝජන ගන්නට ධෛර්ය ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. හොඳයි එවනම් සියලුම දෙනා. ඒ පාරණතර කරපු තැන ඉඳලා පොජ්ජංග ධර්ම පිළිබඳව නැත්නම් ඊගාවට තියෙන පොජ්ජංග ධර්ම පිළිබඳව ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් දෙන්න. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ථි භික්ඛවේ ආරම්භ ධාතු නික්ඛම ධාතු පරක්ඛම ධාතු තත්ත යෝනිසෝ මනසිකාරෝ බෞලීකාරෝ අයමහාරෝ අනුපන්නස්ස අනුපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්සං උපාදාය uppannasvā viriya sambojjangassa bhiyo bhavāya වේපුල්ලාය භාවනාය පාරිපූර්යා සංවත්තං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ධම්රිවි මධ්‍යස්ථානයේ පවත්වාගෙන ධර්ම දේශනාව සඳහා ප්‍රධාන වශයෙන් මුලින් තියාගත්තේ සංයුත්ත නිකාය වේදනා සංවේදීයිටි කාය සූත්‍රය කියන සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙන විශේෂය තමයි ශාසනයට බැහැගෙන නැත්නම් ශාසනයට ඇතුළත් වෙලා එහිදී තමන්ගේ සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය එහෙම නැත්නම් සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා එහෙම නැත්නම් සීල අංග, සමාධි අංග ප්‍රඥා අංග කියනවා දිනු කරන්න හදන කෙනෙකුට ප්‍රධාන වශයෙන්ම කල යුතු කාරණාව සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ඒදී හල යුතු පැත්ත සහ ගත යුතු පැත්ත කියලා දැනගෙන කටයුතු කිරීමයි. මේක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒකෙදී ඒ සීලයටත් වඩා සමාධියට තමයි මේක ටිකක් ආරාධනා කරන්නේ. ඒ සමාධිය වැඩිම සඳහා නම් ප්‍රධාන වශයෙන්ම නීවරණ ධර්ම අතහැර දැමීමත් සම්බොජ්ජංග ධර්ම වැඩිවීමත් නැත්නම් බොජ්ජංග ධර්ම වැඩිවීමත් කියන දෙක තමයි ගත යුතු පැති හල යුතු පැති වශයෙන් සලකනකොට තියෙන්නේ මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ මුලින් ඒ හල යුතු පැති වශයෙන් නීවරණ ධර්ම හුවා දක්වලා ඊගාවට ගත යුතු වඩා ගත යුතු සමීප කරගත යුතු පැති හැටියට මේ බොජ්ජංග ධර්ම පෙළගස්සලා කියනවා ඒකෙදී සරුවචනාංශයේ මේක කළ හැක්කක් බව තේරුම් ගැනීම සඳහා ඒක ක්‍රමානුකූලව ක්‍රමිකව කළ යුත්තක් බව හේතු ගැනීම සඳහා ඒ වාගේ මේ මොන තරාතිරමක කෙනෙකුට නමුත් ඒ ධර්මයට අහුම්කම් දෙනකොට වීරියක් කරබැලීමේ ආසාවක් කුසල ඡන්දයක් වැඩෙන ආකාරයත් ඉදිරිපත් කිරීම සඳහා මේ කය උපමාවකට අරන් තියෙනවා. සරුවචනන්සේ සඳහන් කරනවා මේ කය හැම වෙලාව ආහාරයක මතයි පිළිහිලා තියෙන්නේ ආහාරයමයි පෝෂණය ලබන්නේ ආහාරයක් නොසිටපු තැන මේ කයේ පෝෂණය පදනම නැතිරලා යනවා. ඒ වාගෙම තමයි මේ හලයුතු පැති වශයෙන් දක්වන නීවරණ ධර්ම මේ කය වගේම ආහාරයක් මතයි තියෙන්නේ. ඒ ආහාරය නොලැබී ගියොත් ඒ ඉවත් කළ යුතු අපි හලයුතු අතහලයුතු නීවර ධර්ම හැලීම සිදු වෙනවා. ඒ වගේම තමයි මේ අපි කයකට ආහාර සම්බන්ධ වෙන්න වගේ අපි ලං කරගත යුතු වඩාගත යුතු පෝෂණය කළ යුතු සම්බොජ්ජංග ධර්ම ඒ ආහාර ලැබුණොත් වැඩෙනවා. ඒක නිසා එතන එතන අපි මේ දෙන ආහාර මතින් තමයි නීවරණ හෝ බොජ්ජංග හෝ ඇති නැතිවීම රඳාපවතිලා තියෙන. දෙකේම සමාන ලක්ෂණක් තියෙන එක. කියන්නේ අපි නීවරණ සහිත පුද්ගලයෙක්මය කියලා ඉපදුනාට නීවරණ සහිත පුද්ගලයෙක්ම වශයෙන් මිය ආයතු නැහැ. ඒ වගේම අපිට බොජ්ජංග ධර්ම නැති කෙනෙක් වශයෙන් අපි ඉපදුනයි කියලා බොජ්ජංග ධර්ම නැති කෙනෙක් වශයෙන්ම මිය යුතු නැහැ. මිය ආයතු නැහැ. අතරමඟදී ඕනම අවස්ථාවක සර්වච්ඡ දේශනාවට අහුම්කම් දීලා ශීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් අනුග්‍රහ කරනවනම් ඇති නීවරණ ධර්මයන් දුරු කිරීමත් නැති බොජ්ජංග ධර්මයි වඩා ගැනීමටත් හැම කෙනෙකුටම සමාන අයිතිවාසිකමක් අවස්ථාවක් තියෙනවා. ඒක මේ සරුවචනාංශය ඇති කරන දෙයක්වත් එහෙම නැත්නම් මේ වෙන කායවත් අනුකම්පාවක් මේකක් නෙමෙයි. manussත්වය ගැන මේ කතා කරන්නේ. ඒක නිසා මේ සෑම කෙනෙකුටම ඒ අතින් සමාන හැකියාවක් ප්‍රස්තාවක් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක සරුවඥාන්සේ පෙන්වා වදාරන්නට ඇති උන්වහන්සේට සුදුසුකම තමයි උන්වහන්සේට මේ බණ අහන බණ කියන අපි වාගේ නීවරණයන්ගෙන් පිරිච්ච බොජ්ජංග නැති තනියෙන් පටන් අරගෙන නීවරණයන් නැති බොජ්ජංගයන්ගෙන් පිරිච්ච ඒ සර්වඥතාඥානෙ සඳහා යනකොට අවදිව ගමන් කළා ගමන් කරලා ඒක හැකි කළ හැකි දෙයක් බවට සාක්ෂාත් කරගෙන ඒ සඳහා යම් කිසි කෙනෙකු උනන්දුවක් තියෙනවා නම් ඒ අත්තන්ගේ අභිරුචිය පිනිස ඒ තමන් ගමන් කළ මාර්ගයේ අනික් කෙනෙකුට පෙන්ලා දීමේ හැකියාව තියෙනවා පෙන්වා දීමේ උනන්දුව තියෙනවා. පෙන්වා දීමේ කරුණාව තියෙනවා. ඒ නිසා උන්වහන්සේට මේ අනුන්ට කියා දීමේ මහා කරුණාවත් ඒ දේ සාක්ෂාත් කිරීමෙන් ලැබෙන මහා ප්‍රඥාවෙත් පිරිච්ච නිසා උන්වහන්සේ මේ වැඩේට සුදුසා. අපිට මොකද්ද තියෙන සුදුසුකම? අපි මේ සරුවච්චන් වහන්සේ 100ක් අදහන එක තමයි අපිට තියෙන සුදුසුකම. උන්වහන්සේ ඇදහුවාට විශේෂයෙන්ම අපි අද මේ මාතෘකාවට නගන්න හදන මේ විද්‍ය සම්බොජ්ජංගය ගැන බලනකොට තේරෙනවා ඇදහිලි මට්ටමකින් අපි සුදුස්ස වෙනවා මිසක්කා අපිට ඒකේ පූර්ණත්වයකට පිරිච්ච ගතියකට එහෙම නැත්නම් සාක්ෂාත් කරන එකට යන්න බෑ. සාක්ෂාත් කරන්නේ සඳහා කළ යුත්තක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තමයි අපි හරියට මෙන්න මෙතනයි මේකයි කළ යුත්තේ කියලා දැනගත්තොත් අපිට මේ කාලේ වටිනාකම තේරුම් ගන්න වහා ඒ પરමාර්ථය සඳහා ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා ලෝකයේ මොනම ලෞකික ලෝකෝත්තර මොනම પરමාර්ථයක් සඳහා ළඟාවීමට හෝ අපි මේ ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනා වූ වීරිය නැතුව කරන්න බෑ. විද්‍ය සම්බොජ්ජංගේ. නමුත් මේ විශේෂයෙන්ම මෑතකදී ඇතිවෙච්ච මත සහ mati නිසා හුඟ දෙනෙක් මේ quick enlightenment කියලා එකවරම නිවන් දකින්න වහා නිවන් දැකීමේ ක්‍රම මේ ඉදිරිපත් කරන්නට නැත්නම් ඉදිරිපත් කරන දේවල් දේවල් වලට අහුම්කඳ නැත්නම්ගේ ප්‍රමාණය වැඩි වීමක් පේන්න තියෙනවා. ඒත් එතෙන්දි පෙන්වන්න හදන්නේ ওই සඳහාව තටමඬ ඕනේ නැහැ, වීර්ය කරන්න ඕනේ නැහැ. ඒක සඳහා මේ කෙටි ක්‍රම වලින් යන්න පුළුවන් කියලා. අනන්තවත් ඒක සඳහා සූත්‍ර පිටකේ නිදර්ශනගෙන හර පාමි විවිධාකාරයෙන් ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ මෙලෝ වශයෙන් නිවන් ලැබිය හැකිය මේ ජීවිතේ නිවන් ලැබිය හැකිය කියන ඇත්තෝ එවැනි නිදර්ශනට හරි රුචියක් දක්වනවා. නැසෙ ඉතිහාසයේ බෞද්ධ සාහිත්‍යයේ පොත් අරගෙන බැලුවොත් වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ අන්නේ වාගේ බලාපොරොත්තු තියනද ඒ සඳහා මෙන්න මේ මේ දේවල් දන්නවනම් බොහොම ඉක්මනට නිවන් ලබන්න පුළුවන් කියලා අර හැකි සංඥා වැඩ කිරීමේ අදහසින් ඉදිරිපත් කරපු ධර්මදේශනා තමයි සම්ප්‍රදාන කුල බණ ඉක්මවාගෙන අද මේ පාඨකයාගේ නැත්තම් ශ්‍රාවකයාගේ අවධානය දිනාගෙන තියෙන්නේ. නමුත් මේකේ අතිධාවන වගේක් පේන්න තියෙනවා. ඒ අතිධාවනයන් ගැන කතා කිරීමල තේරවාදී බෞද්ධ භික්ෂූන්ට ලොකු අයිතියක් තියෙනවා. ඒ මොකද හේතුව ඒ තේරවාදයේ විසින් ඉදිරිපත් කරන ලද අර පැරණි සම්ප්‍රදානුකූල ක්‍රමය බොහොම හිමිහිට ක්‍රමානුකූලව යන ගමනක් කතා කරන්නේ ඒකට <clears throat> ප්‍රතිවිකල්පයක් නැත්නම් විකල්පයක් ආකල්පයක් වශයෙන් තමයි ඉක්මනට නිවන් දැකීමේ ක්‍රමද මතුවලා තියෙන්නේ. ඉතින් ඒක හොඳින් හෝ නරකින් දැන් අවුරුදු 50ක විතර කාලයක් ලෝකයා මේ කෙටි ක්‍රමත් අර සාමාන්‍යයෙන් ඉදිරිපත් කරපු සම්ප්‍රදාන කූල ක්‍රම දෙකම සම ආකාරයෙන් ක්‍රියාවත් කරලා ප්‍රතිඵල පේන්න තියෙනවා. ඉතින් හරියට ලෙඩක් හැදිච්චාම කැමති නම් ආයුර්වේද වෙදකම් කරනවා නැත්නම් බටහිර වෙදකම් කරනවා. දෙකේම තරඟකාරී ක්‍රමයක් තියෙනවා. දෙකෙන්ම ඕනි තරම් නිදසට කරුණු තියෙනවා. හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා. අන්න ඒ අනුව බලනකොට මේ විරිය සම්බොජ්ජංගය හරි මේ වාද විවාද වලට තුඩු වෙච්ච දෙයක්. තුඩු වෙච්ච දෙයක්. ඒක මම හිතනවා මේ කාලේදී මේ ගන්න කාලේදී අපි ඒක විසඳ ගන්න පුළුවන් වුණොත් ඒක ඒ දැනට වීර්යවන්ත ඇත්තනේ මට එන්නේ. නමුත් ඒ ඇත්තන්නේ මෙන්න මෙවැනි ප්‍රශ්නයක් මතුවලා තිබුණා නම් මේ කියන ක්‍රමයට වැඩිය කෙටි ක්‍රම අසවල් තැන තියෙනවා. ඇයි ඒක නොකියන්නේ? ඇයි ඒක නොකරන්නේ? ආදි වශයෙන් තමයි ළඟ තිබුණ ඒ ඇතුළත නාහපු ප්‍රශ්න හෝ නැත්නම් ආහාලා උත්තර නොලැබිච්ච ප්‍රශ්න වලට මේ කාය සූත්‍රයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ඒ මූල ධර්මයෙන් උදව්වක් වුණොත් ඒ Tamange තියෙන වික්ෂිප්ත මනස ඒ සැක කරන මනස එකලස් වෙනවට වඩා පැහැදිලිවම මෙතෙක් කල Taman කළ මාර්ගය හරිය මේක ඒකාන්තයෙන්ම දවසින් දවස දියුණු කරන මාර්ගයක් කියලා ඇති වෙන ආත්ම මේ ශක්තිය නැත්නම් අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය මේ භාවනා ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක්. එම නොවුනොත් භාවනා ජීවිතය එකතන මෙට්ටහි වෙනවයි කියන්නේ. ඒක තමයි පල් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ගිහිල්ලා ඒ වගේ ප්‍රශ්න මතුකේ මතු වෙනවා. මතු වුණාට පස්සේ අපි ඒක ධර්මයේම ධර්ම සාකච්ඡාවේම මතු සුද්ධ කර ගන්නකොට ඇතුළතින් Tamanට ඒ ඉදිරි පිම්මක් ඉදිරි දැක්මක් ඇති වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා මේ විරිය කියන එක සරුවචනාංශයේ මේ සූත්‍රේ පමණක් නෙවෙයි බොහෝ සූත්‍ර දේශනා කරනවා. මේකෙදී කියනවා සරුවචනාංශයේ සරුවචන තා ඥාණයට පේනවා වීරිය භාවනා ජීවිතයක් දිනු කරගෙන යනකොට පසු කරන අවදි තුනක් තියෙනවා. වෙන විදිහට කියනවා මේක ප්‍රතිපදාව. මේකෙන් ඒකට යනවා, ඒකෙන් ඒකට යනවා. ඒ විදිහට කරගෙන කරන යනට අර මූලික හඳුන්වා දීමේ වීර්යයේ ලකුණු යම් ප්‍රමාණයකට තලසුණා වීමක්, වැඩි බියපත් වීමක් සිදු වෙනවා මධ්‍යස්ථ වීර්යයට යනකොට. මධ්‍යස්ථ වීර්යයේ තියෙන මේ මේ ගති ලකුණු ඊටත් වඩා තල තුනා තත්වයකටපත් වෙනවා අවසාන වීර්යයට යනකොට. ඒ නිසා ඒයින් ඒ කියන මුල්ම වීර්ය මේ සූත්‍රයේ ਸਰවචනanse සඳහන් කරන්නේ නික්කම ධාතු කියලා තමයි සඳහන් කරන්නේ. සමහර පොත්වල මේකට ආරම්භ ධාතු කියලා සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් ඒ ආධ්‍යාත්මික ජීවිතයක නොසිටිච්ච සම්‍යක් දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි නොදාන්න කෙනෙක් යම්ම දවසක මොකක් හෝ අහඹු සිද්ධියක් නිසා ඒ සම්‍යක් දෘෂ්ටියට වැඩිය මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියට වැඩිය සම්‍යක් දෘෂ්ටිය හොඳයි. දෙකක් තියෙනවා. මේ දෙකේ දැන හෝන දැන මිත්‍යා දෘෂ්ටියක මං කෙරුවොත් අපාගාමි වෙන ගමත් බවත් මිත්‍යා සම්‍යක් දෘෂ්ටියට වැටුනොත් ඒ චිත්තක්ෂණයක් සෑම එක්ක සුගතිගාමි වෙනවා නැත්නම් මාර්ගඵලයකට හේතු වෙනවා. ඒ නිසා මම මේක තේරුම් ගන්න නැතුව අන්ධකාරය යනට එළියෙන්නේ මේක තේරුම් ගන්න කොහොඳයි කියලා ආරම්භයක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ වීරිය වැඩි යුත්තක්ද නැත්නම් නිකන් ඉන්නකොට මේ ලැබෙන එකද හොඳ මේ සඳහා වැඩි යුතු මොකද්ද කරන්න ඕනේ මොකද්ද ආදි වශයෙන් කුසල ඡන්දේ කියලා කලබැරීමේ ආසාවක් පහළ වීමෙන් පස්සේ ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම එවැනි පිරිස ඇසුරු කරන එවැනි තැන් වලට යන ඒ සඳහා කාලය ගත කරන පුද්ගලෙක් බාටපත් වෙනවා. මෙන්න මේ මූලික වෙනස ඇති වෙනකොට ඒකේ තියෙනවා යම් යම් මේ නවමු ලක්ෂණ ඒ මොනවාද? මේ ඕනම ජීවිතයක් කරන බැලුවොත් අපි අපි පුද්ගලිකයන් බැලුවත් අපි අන්යන්ගේ ඒ ජීවන චරිත කියලා බැලුවත් මේ ආරම්භ ධාතු සිද්ධ වෙලා තියෙන්නේ අහම්බෙන්මයි. අහම්බෙකදී තමයි අපිට හිතලා තියෙන්නේ මෙවැනි භාවනා ජීවිතයකට වැටෙන්න ඕනේ ආධ්‍යාත්මික ජීවිතයට වැටෙන්න ඕනේ නැත්නම් මෙවැනි කල්යාණ පරිශදයකට අපි යන්න ඕනේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕනේ කියලා අහම්බෙන්මයි සිදු වෙලා තියෙන්නේ. ඒ වගේම ඒකෙන් ඇතිවෙච්ච වෙනස පරිවර්තනය මේ එnde end end end ඒ තාම අහම්බෙන් වෙච්ච ලොකම පරිවර්තනේ ඒක පුංචි කළ සලකන එක තමයි කල්යන කොට සිද්ධ වෙන්නේ. ඒක තමයි හැබෑම වෙනස වැදගත්ම වෙනස සිද්ධ වෙලා තියෙන්නේ මෙතන ඉන්න ඔක්කොටම වෙලා ඉවරයි. මේ හැම කෙනෙක්ම දෙන්නෙක් එකතු කරන යන ආධ්‍යාත්ම ගමනක් නෙමෙයි මේ යන්නේ. අද අපි මේ හම්බෙලා ඉන්නේ කවදාකවත් නන්නාඳුරන පිරිසක්. ඒ සෑම කෙනෙක්ම තම තමන්ගේ පාර මොනම හේතුවක් නිසා හෝ වෙනසක් ඇති කරගෙන සම්‍යක් දෘෂ්ටිය පැත්තට, වීර්ය කරන පැත්තට හැරිලා තියෙනවා. ඒ හැරිච්ච මූලික සංසිද්ධිය අරගෙන බැලුවොත් ඒක අහම්බයක්. හිතලා කියලා කියන ගමනක් නෙවෙයි. වෙන විදිහට කියන්න පුළුවන් පැහැදිලිවම කවම කවදාකවත් මේ සම්‍යක් දෘෂ්ටිය පහළ වීම හා වීර්ය කිරීමට හිතන හිත ස්වයම්භූවේ එන්නේ නැහැ. හැප්පෙනකොටමයි එන්නේ. අහම්බකින්මයි එන්නේ. නොසිතපු තාලකින්මයි එන්නේ. ඒක හරි විචිත්‍රයි. හරි සෙල්ලක්කාරයි මේ ඒ ආධ්‍යාත්මයට නම නැම්ම. වෙන විදිහට කියන මේ ආරම්භ ධාතු කියන එක ඒ හැබෑ වෙනස සොයම්බු නෑ. නිකන් එනකොට ඉබේම මට මේක කරන්න ඕනෑ කියලා හිතෙන්නේ නෑ. කානිවාර්යම පරතෝഘോഷයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ පරතෝഘോഷය සඳහා ගැටුමක් අවශ්‍යයි. එහෙම නැත්නම් සිද්ධියක් වෙන්න ඕනේ. මොනවා හරි <clears throat> ඉතින් ඒක දිහා මෙච්චර විස්තර කරලා ගැඹුරෙන් බැලුවත් වෙලා බැලුවොත් වෙලා තියෙන අවාසනාවන්ත සිද්ධියක්මයි වෙලා තියෙන්නේ. මොකක් හරි කලබගෑනියක්. මොකක් හරි විනාශයක්. මොකක් හරි බයක්. මොකක් හරි පදනම් විරහිත තත්වයක් නිසායි මේ කියන සම්‍යක් දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වෙන්කොල දකින්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයකට මම කොහොම කරත් කාලය ගත කරන්න ඕනයි කියලා කියන්නේ මොකක් හරි නොවිය යුතු බලාපොරොත්තු නොවන අහම්බෙකින්. ඊට පස්සේ ඒකට පරතෝ ഘോഷයක් වැඩෙන්න ඕනේ. කවුරු හරි කියන්න ඕනේ ඕක තමයි පුතේ ස්වභාවේ. ඔය කොච්චර හංගගෙන ඉඳ ජීවත් වුණත් ඕක තමයි සත්‍යය. ඕකින් උනාට පස්සේ තේරෙයි අපේ මේ ජීවිතේ වටිනාකමක් තියෙන නිසා අපි වීර්ය වැඩි යුතුයි. අපි මේක මේ යන රැල්ලටම ගිහිල්ලා බෑ. මේක හරව ගන්න ඕන කියලා අන්නේ මූලික වෙනස ඉතාමත්ම වටිනාකමේ. කොහොමත්ම ගැඹුරෙන් දන්න කෙනෙක් තමයි සරුවත් යනවා. යම් කිසි කෙනෙකුට ඒ වෙනස වුණත් ඒ වෙනස වෙලා ටික කාලයක් යනකොට ඒ වෙනසේ ඇතිවෙච්ච බලපෑම පුංචි වෙන්න පටන් ගන්නවා. පුංචිට පටන් ගත්තට පස්සේ ඒ පුද්ගලයාට ගමන් වේගය අතින්ද ඇතිවෙච්ච ගත්ත ගැම්ම එnde එnde එnde ඉතින් අර පුංචි පුංචි දේවල් වලින් පසුබාමින් තෙපරබාමින් තෙපරබාමින් ඉතින් තතනන්න පටන් ගන්නවා. ඇත්තටම ලෝකේ ඉන්න සියලුම සත්වයන් අතරින් මෙන්න මේ වැඩි වෙනසක් මේ ජීවිතය ඇතුළත සහජාසයේ ඉක්මවලා තමන්ට තමන්ගේ ආධ්‍යාත්මයේ හැසිරවීමෙන් නැත්තම් මේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් නැත්තම් ශික්ෂණේ වෙනසක් කළ හැකි එකම මොලයක් තියෙන එකම හැකියාව තියෙන සතා මනුෂ්‍ය විතරයි ඒක අපි ලබලා තියෙන ඇත්තට මේ ආත්මේ කරපු දේවල් වලින් තේ පෙර ආත්ම පින් නිසා. ඒ ලැබපු මිනිසියත් ඒ කියන හැකියාවල් ක්‍රියාවත් කිරීම සඳහා තමා වශයෙන් මේ වැඩේ පටන් අරගන්නේ බොහෝමත්ම කලාතුරකින්. ඒ කලාතුරකින් වෙච්ච කෙනා ටික කාලයක් යනකොට ඒ ගමනේදී දැන් වීර්ය වඩන්න ඕනේ ආධ්‍යාත්මික මිතුරු ඇසුර කරන්න ඕනේ බණ භාවනා කරන්න ඕනේ කියලා තමන් ඒ දින හදාන ඉවරයි. කාලතරණ හදේ වෙනම කරගෙන කරගෙන යනකොට එnde ende ende ende ඉතින් ඔය බාධක කරදර එනකොට ඒ පුද්ගලයාගේ අර මුලින් අර තමන් ගත්ත අර ප්‍රධාන වැදගත් අර චිත්ත ශක්තියෙන් ගත්ත අදිෂ්ඨාන ශක්තිය ඒ ආරම්භ ධාතු එnde එnde එnde තුනී වෙන්න පටන් ගන්නවා මිලාන වෙන්න පටන් ගන්නවා මිලාන වෙන්න පටන් ගත්තට පස්සේ ආරම්භ ධාතුයෙන් ගත්ත ගැම්මෙන් ඉදිරියට ආයෙ වැඩක් නැහැ ඊට පස්සේ ආ නික්කම ධාතු කියලා වෙන මොම වැඩපිළිවෙලක් කරන්න වෙනවා මේ ගත්ත ගැම්ම ගත්ත නැම්ම ගත්ත ආරය ගත්ත රටාව දිගට කරගෙන යනවා මේ নিকකම ධාතුවට අර අපි වචන දෙක දෙක දාගෙන ගියා මේක පිටිසු කිරීම සඳහා පග්ගහිත විරිය කියලාත් කියනවා. පග්ගහිත කියලා කියන්නේ ගත්ත දේ දැඩි කර ගැනීම. ආරම්භ ධාතු එහෙම නැත්නම් නික්ඛම ධාතු කියලා කියනවා පණ ගන්න. ආරම්භ විරිය ආරම්භ ධාතු කියලා කියනවා පළවෙනි එක. ඊගාට නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කියනවා මේ දෙවෙනි මට්ටමේ වීර්යය. මෙන්න මේ දෙවෙනි මට්ටමේ වීර්යයයි පළවෙනි මට්ටමේ වීර්යයයි අතර ගුණාත්මක වෙනස්කම් ගොඩක් තියෙනවා. එකම වීර්ය සම්බොජ්ජංගේ තමයි. නමුත් ගුණාත්මක වෙනස්කම් ගොඩක් තියෙනවා. පළවෙනි වීර්යය අපි කියනවා අහම්බයක් කියලා. එඳන් පය පැකිලි වැටීමක් එතන තියෙනවා. අබැග්යක් අනදරයක් අනතරයක් මොකක් හරි වෙලා කලකිරීමක් ඇති වෙලා ඔන්න ආධ්‍යාත්මික ගමනට එනවා. ඇවිල්ලා ටික කාලයක් යනකොට ආපු ගමනේ වටිනාකම එන්නෙන්ට වෙහෙස කරයි, අමාරුයි, නඩත්තු කරන්න අමාරුයි කියලා ඉන්නකොට ඒ පුද්ගලට සිද්ධ වෙනවා මෙනික්කම ධාතුවෙන් එහෙම නැත්නම් මේ පග්ගහිත වීරියෙන් අර ගත්ත ගැම්ම අර ආරේ නඩත්තු කරන්න. අන්නේ නඩත්තු කිරීම තමයි ආධ්‍යාත්මික ලෝකේ පන්සල් මේ ත්‍රිපිටක මේ ඔක්කොම හදලා තියෙන්නේ ඔන්න ඕකට. ඉතින් ඒ දේවල් සාර්ථකව දක්ෂව එහෙම නැත්නම් කියනනම් කාර්යක්ෂකම කාර්යක්ෂමව හරියට පාවිච්චි කරන ගියොත් මේ පරක්කම ධාතු මේ කියන එක මේ නෑ පග්ගහිත විරිය කියන එක ඒ පුද්ගලයා දුෂ්කරතා වලින් විනෝදාංශයක් හදාගෙන දුෂ්කරතාව නැත්නම් සාධකම බාධකම සාධක බවට පත් කර ගැනීම මූණ දෙමින් මූණ දෙමින් ගමන් කරන මේක තමයි උගා කල් ගන්න දෙයක් එහෙම නැත්නම් මෙතන තමයි ඒ පුද්ගලයාගේ අර මූලික ගති ලක්ෂණ වල පෞරුෂත්වයේ ruci අරුචිකංග වල වෙනස්කම් සිදු වෙන දේ මේක සාමාන්‍ය ਸਰවච දේශනාවේ සඳහන් කරනකොට පෙන්වන්නේ ගඟක් දිගේ ඉහළට පීනන්න වගේ. පටිශෝත ගාමී වැඩපිළිවෙලක් අනේ මුළු සමාජෙම මුළු රැල්ලම මුළු ආර්ථිකයම මුළු දේශපාලනයේ මුළු සමාජික තත්වයම සමහරලාට ආගමමත් මේ මනුස්සන්ගේ ඉදුරම් පෙනවීම සහ මම ආයනේ වැඩිවීමට කටයුතු කළ තියෙන ලෝකෙක ඒ පුද්ගලයා ඒ ආගම මොනවා කෙරුවක්වත් මොනවා කිව්වක්වත් ආගමේ තියෙන ඒ හර නැති පද්ධතිය පැත්තක දාලා ආගමේ තියෙන හර පද්ධතිය වෙන ධර්මයේ හොයාගෙන කාගෙන ඉදිරියට යනවා. දේශපාලනේ මොන જાති කිව්වත් ඒ පුද්ගලයා තමන්ගේ ආධ්‍යාත්මය කාමසුඛේ නෙවෙයි ඉන් එහා ගිය රූප ලෝක අරූප ලෝක නැත්තම් ආධ්‍යාත්මික සුඛය හොයාගෙන තනියම වැරවඩන කෙනෙක් වඩපත් වෙනවා. ඊගාට සමාජික වශයෙන් කොච්චර දෝ කට්ටිය මොනතරම් මේ විවිධ සැප සඳහා විවිධ සනක සනකලි සඳහා භෝජන සංග්‍රහ සඳහා ආරාධනා කළා. මේ බුද්ධිල තමන් ගත්ත කාලේ කොහොම හරි අර ආධ්‍යාත්මයට යොදවනවා. එහෙම නැත්නම් ආර්ථික වශයෙන් මොන ලාභ ලැබුණත් ඒ ලාභ සේරම අමතක කරලා කිසිම ලාභයක් නැති වුණත් ඒ ආධ්‍යාත්මික සුඛය සඳහා ඒ ඉඳුරංගෙන් වෙන් වෙච්ච දෙයකට යොමු වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අපේ මේ ජීවිතය ඔය පටිශෝතගාමි මේ ගලන ප්‍රවාහයට ප්‍රතිවිරුද්ධ දිශාවට යන පැත්තකටපත් වෙනවා. එහෙම නැත්තුව පරිශෝතගාමී නැතුව ස්රෝතයේ අනුව යන එකට තමයි අපි මේ කාලේ වචනේ කියනවා රැල්ලට අහු වෙනවා කියන්නේ. රැළේ හිටියොත් නම් පින්වත්නි රැල්ලට අහු නොවි නම් බෑ. ඒක ඉතින් papuye පච්චක් කොටා ගන්න ඕන දේ. රැල්ලට වැටුනොත් රැල්ලම තමයි. ඒ නිසා තනිවීම නැත්නම් Tamange ඒ පග්ගහිත විරිය පෝෂණය කරගෙන යන්න මේ පහන මේ දැල්ල නොනිවි පවත්වාගෙන යන්න නම් අඩු ගානේ ජීවිතේ නැත්තම් දවසේ සතියේ මෙච්චර වෙලාවක් මම තනි වෙනවා මෙච්චර වෙලාවක් මම මාත් එක්ක ඉන්නවා මෙච්චර වෙලාවක් මම දැන් මෙතන ඉන්නවා කියන එක පුරුදු කරගත්තේ නැත්තම් ඒ තෙන්දි කරට දාගෙන යන්න අත දාගෙන යන්න කට්ටිය අඩුයි. කල්යාණ මිත්‍රෝ ඉන්නවා. අපි ධර්ම සාකච්ඡා කරනවා. ඒකට කටයුතු කරනවා. නමුත් මේ හැම දෙයකින්ම මේ පග්ගහිත විරියේදී සිදු කරන්නේ නික්කම ධාතුවේදී සිදු කරන්නේ අර ලෝකයේ තියෙන රැල්ලට අහුවෙන්නේ නැතුව රැල්ලට අහුවෙන්නේ නැතුව මම දැන් මෙතන. එතන ආධ්‍යාත්මික ඒ සාන්තිය සුඛය වෙන විදිහට කියනොනම් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් මේ රූප ධ්‍යාන නැත්නම් රූප මේ සමතේ වශයෙන් ලැබෙන මේ දීඨ ධම්ම සුඛ විහරණය විවේකජම් පීති සුඛං කියලා කියන එක මොකද්ද කියන එක දැක ගන්නා සුලෝ කටයුතු කරන එකට අපි කියනවා නික්කම ධාතු නැත්නම් පග්ගහිත විරිය කියලා. මේක බොහොම දීර්ඝ ගමනක්. දැන් අපි ඉන්නේ මේ හමු වෙන්නේ ඔන්නේ මැද අවස්ථාවේ. ඒකටත් අර පළවෙනි එක අහම්බයක් විශාල පරිවර්තනයක් මේක කරගෙන කරන යනකොට පග්ගහිත විදියේදී සෑහෙන මේ වෙරදැරීමක් හල යුතු පැති මේකය ගත යුතු පැත්ත මේකේ කියලා නිට්ටරෝම එළඹ සිටි සීයකින් කටයුතු කරන්න වෙරදැරීමක් අවශ්‍යයි. ආන්නේ වෙරදැරීමේ සූර වෙනකොට, ඒ වෙරදැරීමේ දක්ෂ වෙනකොට රැළ රැල්ල දෙක අතහැරලා Taman තනි වෙනකොට, පටිසල්ලාණේ පුරුදු කරනකොට, සමාධිය පුරුදු කරනකොට එnde ende ende ende ende එකේ සූර භාවයේ දක්ෂ භාවයේ පරිච්ඡින්න මේ මේ පරිච්ඡයක් ඇති වෙනකොට ඒ පුදුලට ඒක එච්චර මහන්සියකින් තොරව ඉබේ කරගන්න පුළුවන් තත්යකට එනකොට නම් අර ඉස්සල්ලා මම කියපු විදිහට quick enlightenment කියනක වහා නිවන් දැකීම පුළුවන් දෙයක් හැකි දෙයක් බව තේරෙනවා. එහෙම ඇත්තො තමයි සරුවචනංශ ළඟටපත් වුණාට පස්සේ ධර්ම දේශනාවක් අහලා සාකච්ඡාවකින් ඒ තමන්ගේ කටයුත්ත නිම කරන්න පුළුවන් තරමට වෙන පරිපූර්ණ විරිය කියන පරක්කම ධාතු කියන වීර්යයටපත් වෙන්නේ. එතෙන් යනකොට ඔක්කොම අර මේ වේගෙට නැත්තම් ගිනාපු ගැම්මට ඉබේම වගේ සිදු වෙන්න පටන් ගන්නවා. ඒකයි ඒ පග්ගහිත විරියයි ඒ ආරම්භ ධාතුවයි කියන එකේ ගති ලක්ෂණ නැත්තම් වීරියම ගැන කතා කරාට වීරිය මට්ටම් තුනේ තුනක් තියෙනවා. අපි ගත්තොත් ඊටාම පුංචි කාලේ මල්මද වයසේ ජීවිතයත් ලිංගික පරිණතයටපත් වෙලා දරුවන් බිහි කරන වයසත් අන්තිමට තල තුනා වයසත් ගත්තාම එකම ජීවිතේ තමයි නමුත් මට්ටම් තුනක් තියෙනවා. ඒක සරුවචන සඳහන් කරන තුන් යාමේ කියලා. සුසු කාලකේසා ජීවිතේ පඨම යාමං කියලා කියනවා කලු කෙස් සහිත වූ ජීවිතේ ප්‍රථම යාමේ. තාම ලිංගික පරිණතයක් වෙලා නැහැ කුමර කුමරි බඹතර ඉබේ රැකෙන කාලේ. ඒකේ ජීවිතේ වෙනස්. එතන ශක්තිය පැත්තෙන් අපිට ජීවිතේ පෙන්ලා දෙන්න පුළුවන්. හරි පිබිදිච්ච ගතියක් තියෙනවා. හැම වෙලාවෙම අනුන් පුපුදෝන ගතියක් තියෙනවා. ඒක ගත කළ තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ ගෘහපති කාලේ ලිංගික හැඟුම් සහිතව ස්ත්‍රීන් පුරුෂයන් කෙරේ බැඳීම ඇති කරගෙන ආර්ථික දේශපාලන දේවල් සඳහා නිතරම තමන්ගේ දෙමාපියන්ට සලකන දරුවන්ට සලකන මුළු බර කරට අරගෙන අදින වයසක් තියෙනවා. ඒක මේ පග්ගහිත විදිය වගේ. ඊට පස්සේ මේ පුද්ගලයා තලසුණාවත් තත්ත්වයටපත් වෙනකොට ඒ දෙමාපියෝ අත්තල මුත්තල වෙලා අර දරුවන්ගේ යැපෙමින් කාටත් කාටත් වගේ උපදේශ කරුවරු දෙකම් දෙමින් ගත කරන ජීවිතයේ අවසාන කාලේ. ඔන්න ඔය වාගෙම මේ වීර්යයේ තියෙන ලක්ෂණ තුනක්.